ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් කීතකතුව ජන රංජනගේ ජන රංජනගේ ජන රංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ලංකාවේ අපට උචිත සංගීතයක් බිහිකේ පුරෝගාමී වෙන්නේ අදිතාලම දාන්නේ එය වර්ධනය කරන්නේ ගුවන්විදුලිය. ගුවන්විදුලියේ සිරි අයියා හෙවත් යූඒස් පෙරේරා කවියා ළමා පිටිය වැඩසටහන නිර්මාණය කිරීමේදී ගීත කවි විරිදු ආදිය ඊට ඇතුළත් කරා. ඒවා ළමයින්ගේ මනසට ගැළපෙන ඊට උචිත මාතෘකාව අනුව ලියවුණු ඊටාම සරල තනුවලට ගායනා කළා. මේ ළමා පිටිය ඔස්සේ ගීත කලාවක් බිහි කිරීමට පුරෝගාමී වූ සංගීතඥයින් පරම්පරාවක්, ගීත රචකයින් පරම්පරාවක්, වගේම ළමා ගායක පරම්පරාවකුත් බිහි වුණා. මේ නම්වල අතර අපිට කිසිසේත්ම අමතක කරන්න බැරි සංගීතඥයෙක් ඉන්නවා. ඒ සංගීතඥයා ළමයින් සඳහාම තමන්ගේ සංගීත ඥානය වෙන් කරපු කැප කරපු ඒ සඳහාම නිර්මාණ දායකත්වය ලබා දුන් සංගීතඥයෙක්. ඔහුට වෙනත් වැඩිහිටි ගායක ගායිකාවන්ට තනු නිර්මාණය කරන්න සංගීතයේ සපයන්න සංගීතඥානයක් තිබුණත් ඔහු කැප වුණේම ළමයින් උදෙසා ගීත නිර්මාණය කරන්න. මේ නිසා ඔහු ළමාගේ නිර්මාණයේ දැවැන්ත පෞරුෂයක් ගොඩනගා ගත්තා. ඔහුට සංගීතඥයෙකු හැටියට වර්ධනය වීමට තිබුණු ඉඩකඩ අතහැර දමලා ළමයින් උදෙසා ඉතාම විශිෂ්ට ගීත සම්භාරයක් ඔහු නිර්මාණය කළා. ඔහු නමින් ඩී.ඩී. ඩැනි මම හිතන්නේ අද પરම්පරාවේ බොහෝ දෙනෙකු ඔහුගේ නමවත් අහලා තියෙනවද කියන එක පිළිබඳව ලොකු සැකයක් තියෙනවා. ඩොන් ඩයස්ලාගේ ඩැනි ඩී ඩී ඩී අකුරු තුනක් එන්නේ. ඩොන් ඩයස්ලාගේ ඩැනි කියන මේ සංගීතවේදියා තමයි සිරියාගේ ළමා පිටින් ඇරඹුණු ගීත නිර්මාණ කලාව ඉදිරියට ගෙනිච්චේ කරුණාරත්න අබේසේකරයන් සමග. ඔහුගේ තනු අනුව ගීත ගායනා කරපු ගායක ගායිකාවන් 50ක් පමණ සිටින බවට ඔහු පිළිබඳව ලියවුණු එක ග්‍රන්ථයක නාමාවලියක් සඳහන් වෙනවා. අද ගීත ලෝකයේ අග්‍රස්ථානයට පැමිණ සිටින ගායකයින් වගේම ගායිකාවනුත් මේ අතර සිටිනවා. ඩීඩී දැනි කරුණාරත්න අබේසේකරයන් ළමයින් නිසා ලියූ පදමාලාවලට ක්ෂණිකව තනු නිර්මාණය කරපු කෙනෙක්. ඒක මේ තරංගයක් නිසා ක්ෂණිකව නිර්මාණය කළා නෙවෙයි. හවස ළමා පිටිය ආරම්භ වෙන්න පැය භාගයකට කලින් ඔහු අතට ලැබෙනවා ගීත රචනයක්. ඒ ගීත රචනයත් බොහෝ වෙලාවට කරුණාරත් අබේසේකර හෝ වෙනස් ගීත රචකයෙකු නිර්මාණය කරපු ගීතයක්. එය ළමා ගායක පිරිසක් සමග නිර්මාණය කිරීමේ කාලය ඔහුට ලැබෙන්නේ පැය භාගයක් පමණ. මෙන්න මේ විදිහේ තමයි මේ ගීත නිර්මාණය වුනේ. අපි ඔහු නිර්මාණය කරපු එක ගීතයක් අහලා තවදුරටත් ඔහුගේ සංගීත කලාව ගැන කතා කරමු. රචනා කළේ කරුණාරත්න අබේසේකර ගායනා කළා චන්ද්‍රානි මානෙල් කල්දේලා මේවා ළමා පිටියට ඊටාම් ශනිකව නිර්මාණය කරපු ගීත දැන් මේ පදමාලාවත් මේ තනුවත් ඊටාම කඩිමුටියේ කරපු නිර්මාණ හැටියට අපිට පේන්නේ නැහැ දැන් බලන්න මේ ගීතයේ මොනතරම් හුරතල් හඬකින් දරුවන්ට ඊටාම සමීප සරල තනු නිර්මාණයෙන් අලංකාර වෙච්ච ගීතයක් දැන් මේ වගේ සරල ගීත නිර්මාණය කරාට මහා සංගීත වේදිකයෙකු වන ලයනල් එදිරිසිංහ පවා ඔහුගේ නිර්මාණ අගය කරලා තියෙනවා. දැන් ඔහු ඩීඩී ඩැනි කියන සංගීත වේදියා සංගීත ශාස්ත්‍රය ගැඹුරට හදාරපු කෙනෙක් නෙවෙයි. හැබැයි ඔහුගේ සහජ හැකියාව ඔහු මේ නිර්මාණ වලට භාවිත කරා. ලයනල් එදිරිසිංහ වගේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ පරතරයට ගිය මහා සංගීතවේදියෙක් පවා ඩැනීගේ මේ සරල නිර්මාණ අගය කළා කියන්නේ අපිට හිතෙනවා ඒ වායේ මොනතරම් අගයක් මේ මේ මහා සංගීතවේදියා දකින්න ඇද්ද කියලා. ඩී.ඩී. ඩැනි 1957 ඉඳලා 67 වෙනකම් පුරා අවුරුදු 10ක් ළමා පිටියේතම නිර්මාණ ඉදිරිපත් කරමින් කාලය ගත කරලා තියෙනවා. ඔහුගේ නිර්මාණාවලිය අරගෙන බැලුවොත් ඔහු දිහිටි මහා සංගීතවේදීන් ආශ්‍රය කර ආගුවන් ඉදිරියේ හැබැයි අනේමට හෝ ඔවුන්ගේ ප්‍රසංගවලට සංගීතය නිර්මාණය සංගීතය සංයෝජනය කිරීමට ඔහු ඉදිරිපත් වෙලා නැහැ. ගුවන්විදුලියට සම්බන්ධ වුණාට පස්සේ ඔහු වසන්තා සඳනායගේ එකම එක ගීත ප්‍රසංගයකට සංගීතය සම්පාදනය කර බව පමණයි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ළමා පිටියේ කාර්යභාරයෙන් ඔහු මහා සංගීත වේදීන් බිහි කිරීමට අඩිතාලමක් දැම්මා. අපි තවත් ගීතයක් අහමු එස් ලියනගේ ගායනා කරන මේ ගීතයක් අපේ ළමාගේ කලාවේ අතිශයින්ම ජනප්‍රිය වෙච්ච අදටත් ළමාගේ කියලා මේ වැඩිහිටියන්ටවත් ජීර්ණ වෙන්න බැරි මේ රස විඳින්න බැරි ගැඹුරු ගීත ළමාගීට හැටියට නිර්මාණය වෙන අවධියක මෙවැනි ගීතයක් කොච්චර අපූර්වද මේ ළමයින්ගේ මනසට උචිත ගීත හැටියට හඳුනා ගන්න. ඒ ගීතයද අපි සමන් දෙමු. අපේ අම්මා කොළඹ ගිහිල්ලා එස් ලියනගේ මේ ගීතය ගායනා කරන්නේ පන්තියක ළමයෙකුගේ සිතිවිලි ළමයාගේ අත්දැකීම් කොච්චර අපූර්වවට මේ ගීතවල වස්තු වෙලා තියෙනවද කියලා. මේ මේමා මේ ළමයින්ට මම හිතන්නේ ඊටාම සමීප අත්දැකීම්. ඒ සමගම මේ තනු නිර්මාණයත් ඊටාම සරලයි ළමයින්ට ෂණයකින් මතක තියාගන්න පුළුවන් මතක හිටිනවා. මේ නිසා මේ પરම්පරාව මේ වගේ ගීත ඔස්සේ වර්ධනය වුණා. දැන් මේ පරපුර ඇතුලේ ගීත රචක પરම්පරාවක් බිහි වුණා කියලා මම කිව්වා. ඒ වගේම ගායක ගායිකාවන් પરම්පරාවක් මේ වගේ પરම්පරා ගණනාවක් මේ කලා ලෝකයට දායාද වුණා. දැන් මේ දීදී දැනි සංගීතය නිර්මාණය කළා මුලින්ම ළමා පිටියේ මේ ගුවනට ගී හඬක් මුසු කරපු ගායක ගායිකාවන් අතරේ කීප දෙනෙක් කියනවනම් මහාචාර්ය අමරා රණතුංග මල්ලිකා කහවිට නන්දා මාලිනී, රූපා ඉන්දුමති, චන්ද්‍රා කබ්‍රාල්, දායරත්න රණතුංග, සුධර්මාද සිල්වා මේ වගේ අති විශාල පිරිසක් මේ ලැයිස්තුවම මට ඇත්තටම කියන්න ගියොත් විශාල වෙලාවක් යනවා. මල්කාන්ත රංජනී මල්කාන්ති පීරිස්, මල්කාන්ති නන්දසිරි, නිරංජලා සරෝජිනී, මාලිනී බුලත්සිංහල, රෝණ සිරිවර්ධන මේ වගේ ගායක ගායිකාවන් රාශියක් බිහි වුණා මේ ළමා පිටිය ඔස්සේ. ඉතින් මේ වැඩසටහන් වලින් මේ ළමා ගී ගායනා වලින් මේ ළමා පිටියෙන් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය මොනතරම් පෝෂණය වුණාද කියලා අපිට ආපහු වෙලා බලන්න පුළුවන්. අද මේ හුඟක් වෙලාවට මේ පවත්වන තරඟ වලින් මෙවැනි දක්ෂයින් සදාතනිකව ගමනක් යන්න පුළුවන් දක්ෂයින් බිහි වෙනවාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි තවත් ගීයක් අහමු. මේ ගීතය රචනා කළේ පසුව පරිපාලන නිලධාරියෙකු බවට පත්වුණු අශෝක කොළඹගේ ගීත රචනා කළේ ගායනා කරන්නේ නන්දා මාලිනී ළමා ගායිකාවක හැටියට ගුවන්විදුලි ළමා පිටියට එදා ගායනා කළ ගීතයක්. තව එක් කාරණාවක් ඒ ගීතය ගැන කියන්න ඕනේ. මේ ගීතය තමයි නන්දා මාලිනී ළමා පිටියට ගායනා කරපු පළවෙනිම ගීතය. ඔය අශෝක කොළඹගේ ලියපු ගීතය. ඒ නම් වලට තවත් නම් කිහිපයක් ඇත්තටම එකතු කළ යුතුයි. ඇන්ජලින්ඩා ලැනරෝල්, චන්ද්‍රාද සිල්වා, ලක්ෂ්මන් රොඩ්රිගෝ, රූපා ඉන්දුමති වගේ නමුත් මම හිතන්නේ ඒ ළමා පිටියෙන් බිහි වෙලා ඉහළම තැනට ගිය ගායක ගායිකාවන්ගේ ලැයිස්තුවට අපි එකතු කරන්න ඕනේ. අද අපි වෑයම් කරේ ළමා පිටියට ගීත නිර්මාණය කරපු ඩීඩී දැනීගේ තනු නිර්මාණ අඩංගු ගීත වාදනය කරලා ඔහු පිළිබඳ මතක සටහන් අවදි කරන්න. මේ අපි අවසන් වශයෙන් ගීතයක් තෝරගන්නවා. ඒ ගීතේ තනු නිර්මාණය කළේ ඩීඩී දැනි. අද අපි ඩීඩී දැනි ගැන මතක් කළේ 2009 මාර්තු 14 වෙනිදා තමයි ඩීඩී දැනි අපෙන් සමුගත්තේ. මේ නිසා තමයි අපිට අමතකව යන අපිට අපේ ගුවන්විදුලියට මහත් සේවාවක් කළ අය සමරීම අපි යුතුයකමක් හැටියට සැලකෙන නිසායි අද වැඩසටහනට ඔහුගේ ගීත ඇතුළත් කරේ. අද වැඩසටහනින් අපට සමුගෙන යන්න සිද්ධ වෙනවා තවත් එක ගීයකට සවන් දෙමින් Yes, කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්පරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත්.